යම් කිසි භාවනා යෝගියෙක් Nirodheට කමඨාණක් වඩනකොට ඒ භාවනා යෝගියාට සිදුවෙන ක්‍රියාවලියන් කීපයක් තියෙනවා. ඒකේ එක ක්‍රියාවලියක් තමයි ආස්මතුන් වහන්සේ දැන් මෙතන ඉදිරිපත් කළේ. Nirodhe වඩන භාවනා යෝගියා තමන්ගේ කමඨාණ තුලින් කෙලෙස් නිරෝධ කරනකොට ඒ නිරෝධ වෙන කෙලෙස් වලට ඒ ප්‍රතිසතයට ඒ බැඳීම් වල ගැටීම් වල නිරෝධයේ ප්‍රතිසතයට සාපේක්ෂව තමාගේ සිත නිවීමටපත් වෙනවා ඒ කියන්නේ නිරෝධය වඩන යම්කිසි භාවනා යෝගියෙක් නිරෝධය වඩනකොට නිරෝධ වෙන කෙලෙස් වල ප්‍රතිසතයට අනුව විරෝධ වෙන ඇලීම් ගැටීම් වල ප්‍රතිසතයට අනුව එයාගේ සිත නිවීමටපත් වෙනවා. නිවීමටපත් වෙනවා කියන එක තුල එයා rahat වුණා කියන අර්ථය නෙමෙයි. rahat වුණා නම් ආත්මතුන් වහන්සේ ඒ කරන ප්‍රකාශයේ පළවෙනි වචන දෙක තුනින්ම අපි සාදු කියනවා ඒක Nirodhayak කියලා පිළි අරගෙන. ඒ වචනවල අර භාවනා යෝගියාට එයාගේ සිතට සිදුවෙන ක්‍රියාවලියන් කීපයක් තුළ එක ක්‍රියාවලියක්. සිත ඒ නිරෝධ වෙන ප්‍රතිසතයට සාපේක්ෂව තැම්පත් වෙනවා. ගලාගෙන යන වතුර තුළ මාළු පේන්නේ නැහැ, ඉබ්බෝ පේන්නේ නැහැ. ඒ වතුර තියෙන මැණික් පේන්නේ නැහැ. ඇයි ගලාගෙන යනවනේ? හැබැයි ගලන වතුර යම්කිසි පල්ලමකට ගින් ගමකට ගින් විශාල වශයෙන් රැඳෙනවා. ඒ රැඳෙන තැන්වල අපි ගිහලා ඉබිලා බැලුවාම මාළු පේනවා. කාසි පේනවා. ඉබ්බෝ යනවා පේනවා. ඇයි? අර ගලන වතුර වල තිබිච්ච කලබලකාරීත්වය, චංචලභාවය, දුවන ස්වභාවය මේ තැම්පත් වතුර වල නැති නිසා. ඒ වතුර මනාකොට ඒක රාශි වෙලා නිස්කලංක වෙලා තැම්පත් වෙච්ච නිසා ඒ හැමදේම පේන්නේ. එන Nirodhe වඩන භාවනා යෝගියා Nirodhය කොච්චර දුරට වඩනවද? එච්චර දුරට කෙලෙස් නිරෝධ වෙනවා. කෙලෙස් නිරෝධ වෙන තරමට ප්‍රතිශතයට අනුව සිත තැම්පත් වෙනවා, නිරෝධයටපත් වෙනවා. ඒ තැම්පත් භාවය තුළින් භාවනා යෝගියාට මේ නාම රූප සතරමා භූත විශ්ව ධර්මතාව හේතුඵල ධාම දුක සැප නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ කැමැත්ත අකමැත්ත මේ කියන අටලෝ දහම සතර සටිපට්ඨානය පටිච්ච සමුප්පාදය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේවා විනිවිද පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේක Nirodhe වඩන භාවනා යෝගියාගේ සිත තුළ සිදුවෙන එක ක්‍රියාවලියක් අපි හිතනවා මේ Nirodhaය මා තුළ හටගත්තා හැබැයි ඒ ක්‍රියාවලිය අපට හරියට පැහැදිලිව කියන්න බෑ. ඇත්තටම Nirodhe කියලා කියන්නේ මොකද්ද? ඒක බවටපත් වෙන එක. තෙමුණා කියලා අපි කියනවා. අසවලා තෙමුණා. හැබැයි තෙමිච්ච එක පිළිබඳව මට කියන්න බෑ. ඇයි? තෙමුනේ මම නෙමෙයි. අසවලා තෙමුණා. තෙමුණාම ඉතින් සම්පූර්ණ ඉතින් අංග ඔක්කොම තෙමෙනවනේ. හැබැයි තෙමිච්ච කෙනාගෙන් අහනවා කොහමදවත් තෙමුනේ කියලා. වතුර වැටෙනකොට මුළු හැඟම හිරි වැටිලා ගියානේ. සීතල වෙවුලන්න ගත්තානේ. මුළු හැඟම පුදුමාකාර දර රිදෙන්න ගත්තානේ. කලාන්තය දෙන්න වාගේ ආවා. සීතල දරා ගන්න බැරි වුණා. කොච්චර පෙරෙව්වත් වහව ගන්න බෑ. අර තෙමිච්ච කතාව නෙමෙයි. එයා වෙන මොකද්ද කතාවක් කියනවා. ඇයි? එයා තෙමිච්ච නිසා ඒ තෙමීම එයා බවට පත් වෙච්ච නිසා එයා ඒ අත්දැකීම ඒ තුළ ලබාගත්තා වූ ප්‍රත්‍යක්ෂය දේශනා කරනවා. එනම් භාවනා යෝගියෙක් නිරෝධ කරන ප්‍රතිසතයට අනුව එයාගේ සිත තැම්පත් වුණාම ඒ තැම්පත් වෙච්ච ස්වභාවය තුළ එයාට විනිවිද මේ ධර්මතාවෙන් හැම එකක්ම පේනවා. හැබැයි මේ භාවනා යෝගියාට දැන් රාත් වෙන්න හරි ලේසි. නිරෝධය දැන් එයාට පේනවා. එයාගේ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගය අඳුරනවා. එයාගේ සිත පටිච්ච සමුප්පාදය මනාකොට තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍යයට උපමා හොන්නේ එයාගේ කය තුලින් ඒ චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන්. පරිභෝජනයක නැම භාණ්ඩයක් තුලින්ම සතර සටිපට්ඨානය වඩන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම පේනවා, හැම දෙයක්ම දැනෙනවා, හැම දෙයක්ම තේරෙනවා කියලා කියනවා. ඒ භාවනා යෝගියාට තේරෙනවා නම් එහෙම එකක් වැටහෙනවා නම් එහෙම දෙයක් දැනෙනවා නම් ඒ කියන්නේ rahat වෙලා නැහනේ. ඒ භාවනා යෝගියාම සාක්ෂි දරනවා. එයාම එයාගේ සිතට සාක්ෂියක් කියනවා මම තාම rahat වෙලා නැහැ කියලා. ඇයි ඒ භාවනා යෝගියා එම කියන්නේ? එයා තාම ඒකින ධර්මතාවය තුළ නිවැරදි තැනට අරියත් ඵලයට තාම පැමිණිච්ච නැති නිසා අපි ඉසෙල්ලාම බලමු මේ වඩන භාවනා යෝගියාට වැරදුන තැන නෙමෙයි ප්‍රමාද වෙච්ච තැන කොතනද කියලා මේක වරදක් නෙමෙයි මේක නිවැරදි මාර්ගයක් නේ එහෙනම් මේක තුල වරදක් නැහැ කොතනද මේ භාවනා යෝගියා ප්‍රමාද වුනේ අන්න අර කෙලෙස් නිරෝධ කරන තැන එතන මුලමයි වැරදුනේ කුටියට ඇතුල් වෙනකොටම දොරකොඩම වැරදුනා. දොරකොඩ වැරදුනේ ඇතුල් වුණාට පස්සේ වැරදිලා නැහැ. එනම් මේ කෙලෙස් නිරෝධ කරනවා. ඒ කෙලෙස් නිරෝධ කරනවා තුල ඒ භාවනා යෝගියා මොනවද බලාපොරොත්තු වෙන්නේ? නිවීම. නිවීම. නිවීම ඒ භාවනා යෝග්‍යයට විඳින්න පුළුවන්ද? කවදාකවත් විඳින්න බෑ. රාත්පලයේ සුවයක්ද නැහැ. දුකක්ද නැහැ. ඒක මොකද්ද? ඒක රාත් වෙච්ච කෙනා විතරයි දන්නේ. දෙන්නට දෙන්න දන්නවා රාතන් වහන්සේලා රාත් කියන්නේ මේක උන්වහන්සේට අරුණාන්තයට කියන්න බෑ අරුණාන්තයට උන්වහන්සේට කියන්න බෑ දෙන්නට දෙන්න මූණ බලාගෙන ඉන්නවා එහෙනම් නිවීම සැබෑ නිවීමටපත් වෙන සිතට ඒක විඳින්න බැරි නම් ඒ සිත නිවීම පිළිබඳව සංකල්පයක් එහෙම නැත්නම් අදහසක් ප්‍රකාශ කරන්නේ නිවීම පිළිබඳව හදාසක් යම්කිසි සිත තුළ ඇති වෙනවා නම් ඒක සැබෑ නිවීමක් නෙමෙයි. తాවකාලික සුවයක්, తాවකාලික නිදාසක්, తాවකාලික විවේකයක්. එහෙනම් Nirodhe වඩන භාවනා යෝගියා තමන් නිරෝධ කරන කෙලෙස් වල ප්‍රතිසතයට අනුව නිවීමක් අටගන්නවා. ඒ අටගන්න නිවීමට සාපේක්ෂව සිත නිශ්චල වෙනවා, තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන ප්‍රතිසතයට සාපේක්ෂව එයාට ගොඩාක් ධර්මකාරණා පේන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා. දැන් ඊළඟට වැරදිච්ච තැන දැන් අපි කතා කරන්නේ දොරෙන් ඇතුල් වුණාට පස්සේ. දැන් මේ භාවනා යෝගියා කුමක් සඳහාද මේ කමඨාන වඩන්නේ? හැම මොහොතෙම කෙලෙස් නිරෝධ කරන්න. කෙලෙස්ේ නිරෝධ කරන එක තමයි මේ භාවනා යෝගියාගේ අදහස. හැබැයි කෙලෙස් නිරෝධ කරපු කෙනෙක් ලෝකේ නැහනේ. රාතන් වහන්සේට කතා කළා ස්වාමිනී ඔබ වහන්සේ විගී කාලේ විවාහ වෙලා හිටපු ඒවා පොඩ්ඩක් කියන්නකෝ. මං විවාහ වෙලා යාට පෙම් කතා කිව්වා. එයාගේ ඔළුව අත ගෑවා. අම්බ කරලා කණ්ඩ බොණ්ඩ දුන්නා. කාලයක් අපි පෞල් ජීවිතේ ඉන්නකොට දරුවෙකුත් හම්බුණානේ අපට. දැන් උන්වහන්සේ ලෝභ දේශම ඔක්කොම කියනවනේ. අඟුලිමාල මහරහතන් වහන්සේට පසඟ පිටුව වන්දලා අනවා ස්වාමිනී අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ කාලේ ඔබ වහන්සේ මොනවද දන්නේ කරේ? එළව එළව කඩුවෙන් කෙටුවා මම. මිනිස්සේ ගිහිලා ලෙනක් ඇතුළ හැංගුණා කුවාවක් ඇතුළ. ගණ්ඩ බෑ මිනිස්සයා වෙන්නෙම නෑ. පස්සේ බැලුවා බැලුවා බෑ පොඩි කෑල්ලකින් අම්බ වුණා ඒ මිනිස්සගේ රෙදි කෑල්ලක්. ඇදලා කොහොම හත විතරක් එළියට අරගෙන ඇඟිලි ටික කපලා ඒ මිනිස්සයා ඇතුළෙම දාලා ගියා යන්න. මට ඕනේ ඇඟිලි විතරයි. රෙදි කැල්ලෙන් අල්ලලා ඇඟිලි ටික. දැන් මේවා කියනවා. දැන් මේක द्वේෂයක් නේ, වෛරයක් නේ, පලිගැනීමක් නේ, ඝාතනයක් නේ. හැබැයි අඟුලිමාල මහරහතන් වහන්සේ රාත්‍රුණාට පස්සේ කුරා කුඹියකටවත් හිංසා කළේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සාක්ෂි දරනවා. අඟුලිමාල පිරිත කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. 999ක් මරපු කතා කියනකොට අපේ ඇඟ වෙවුලනවා මේ තරම් දරුණු මිනිස්සෙක්. හැබැයි කුරා කුඹියට හිංසා කළා නැහැ. එතකොට මේ රාතන් වහන්සේලා පලි ගැනීම දන්නවා, පටිගේ දන්නවා, රාගේ දන්නවා, ద్వේෂේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ ළඟටත් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සිදුවත් කුමරු වශයෙන් බෝධිසත්ව ජීවිතේ ඉන්නකොට රාගය මොන වගේද? උන්වහන්සේ නියමට විස්තර කරනවා. ඇයි? රාහුල කුමාරයා ඉපදුනා නම් උන්වහන්සේ රාගය අඳුරනවා. <clears throat> එහෙනම් මේකේන හරියතුන් වහන්සේලා හැමෝම ලෝභ දේශ මොහ රාග වෛර අඳුරනවා නම් ඒ කියන්නේ ඒවා එකක්වත් නිරෝධ වෙලා නැහැනේ. දන්නවා කියලා කියන්නේ ඒවා තියෙනවනේ. අඳුරනවා කියලා කියන්නේ ඒක පවතිනවනේ. එහෙනම් මොකද්ද මේ කියන නිරෝධය? මොනව සම්බන්ධයෙන් කියන එකක්ද? ද්වේෂය තියෙනවා. හැබැයි ඒකේ අයිතියක් ඇරිලා. අද අපි ද්වේෂයෙන් නිරෝධ කරන්න හදනවා. ඒකේ අයිතිය හතරින් නැහැ. ඇයි අපි මෙච්චර දේශනා ශ්‍රවණය කරලා වේලාම බ්‍රාහ්මණයා කියන මේ බෝධිසත්වයට වඳින්නේ නැත්තේ අපි? ඒ බෝධිසත්වයාගේ ඒ අත්තරීමට සාදු කියන්නේ නැති. ඒක තමයි කමඨාන. ඒ බෝධිසත්වයා මොකවත් අත්තරිය නැහැ. අයිති අත්තරියා. අද හිඳලා මේ මොහොතේලා මේව මොකවත් මට අයිති නැහැ. අයිති නැහැ. අයිතියයි අත්තරියේ. එහෙනම් කෙලෙස් වල අයිතිය අත්තරන තාක්කල් කෙලස් මුකුත් කරන්නේ අපි තුල රජ කරනවා. සක්විති රජ මොනවා සම්බන්ධයෙන්? ද්වේෂය සම්බන්ධයෙන් මම සක්විති රජෙන්. රාගය පිළිබඳව මම සක්විති රජෙන්. මෝහය පිළිබඳව මම සක්විති රජෙන්. මාන්නය පිළිබඳව මම සක්විති රජෙක්. දැන් මේව රජ කරනවානේ. මම රජකම් කරනවා. කෙලෙස් වලින් මම මේ ලෞකික ලෝකේ රජකම් කරනවා. මට වැටහුන්නේ තාම මේ කෙලෙස් නිරෝධ කරනවායි කියලා කියන්නෙම කෙලෙස් අත්හරිනවා නෙමෙයි. කෙලෙස් අමතක කරනවා නෙමෙයි. දැන් අවුරුදු පාකට කලින් දේවල් මතක් කරනකොට ඒ කියන ලෝභ, දේශ, මෝහ, රාග, වෛර, පලිගැනීම් ඔක්කොම මතක් වෙනවනේ. කෝ නිරෝධ වෙලා නැහනේ. නිරෝධය තුලින් අපි හිතනවා මේ මකනවා වාගේ. පැන්සලෙන් ලියලා මැකුවාම මොකවත් නැහැ. ඔයන්න දෙයක් නැහැ. නිරෝධය තුල එහෙම මැකෙන්නේ නැහැ ඒවා. එහෙම මැකෙන ක්‍රමයක් නැහැ. රාතන් වහන්සේ නමක් ළඟ භාග්‍යතුන් වහන්සේ රාතන් වහන්සේ අර කාන්තාව ඇවිල්ලා අනාචාරය ඇසුරුණාද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. රාගය ඇසුරුණා. ඔබ වහන්සේ ඒක ඉවසුවාද? නෑ ස්වාමිනී. මම ඉවසුවේ නෑ. මම දන්නේ නෑ. එහෙනම් පරාජිකා නෑ. ඔබ වහන්සේ පිරිසුදුයි. අර අපායට යනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ආනවා බලන්න හොඳ ලස්සන කතාවක්. රාතන් වහන්සේක ඉවසුවාද? උන්වහන්සේ කියන නෑ ස්වාමිනේ. එතකොට ඉවසනවා කියන කතන්දරේ උන්වහන්සේ දන්නවනේ. ඒ නිසානේ හරියටම ඉවසුවේ නෑ කියලා කියන්නේ. එහෙනම් ඒක හරියටම උන්වහන්සේ දැනගෙන ඉන්නවනේ. ඉවසනවා කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. මේ වගේ මානසිකත්වයක්, මේ වගේ වින්දනයක්. මෙන්න මේ වගේ එකක් මේ භාග්‍යතුන් වහන්සේ යන්නේ ඒක උන්නේ නෑ. ඒක උන්නේ නෑ. ඒක ඉවසුවේ නෑ ස්වාමිනේ. පරාජික නැහැ. ඔබ වහන්සේ වැඩින්න. කුටියට වඩින්න. අරය අපායට යනවා. එහෙනම් මේ රාතන් වහන්සේලා හැමෝම මේ කින කෙලෙස් ඔක්කොම හඳුරනවා. මතකේ තියෙනවා. කරපුවා කියපුවා වෙච්ච දේවල් ඔක්කොම මතකේ තියෙනවා. හැමදේම අත්හැරුණා. රාතේ කැරිලා අනවා. මෙච්චර වයසට ගිහිල්ලත් තාම කිරිහෙරෙනවා. බලන්න පුතා ලොකු වෙලා. මෙච්චර ලොකු වෙලා කිරියනවා ලැජ්ජ නැද්ද? මාන වෙලා දරුවා පස්සෙන් පුතේ පුතේ කියලා එන්නේ. ඕකටද මාන උනේ? එයාට ජීවිතෙත් එක කලකින ඇත්ත නේනම් මම මාන වෙලා පුතේ පුතේ කියලා පස්සෙන් ගියානේ කිරිත් තෙරෙනවානේ මට මේ තරම් දුර්වලද එතකොට රාතන් වහන්සේ ඔක්කොම අත්තරියට අම්මා මතක හිටියානේ ඔවුන් ප්‍රශ්නේ මේ මගේ අම්මා කියලා හඳුනගත්තානේ එහෙනම් සංස්කාර උන්වහන්සේ මතක තියාගෙන කියන්නේ ගනුදෙනු කරුවානේ මොකද්ද මෙතන තියෙන සැබෑ ධර්මතාවය කියලා බැලුවම අම්මා කියන අයිතිය අත්තරියා අම්මා තැරියේ නෑ වෙච්ච දේවල් ඔක්කොම අඟුලිමාලට මතක තියෙනවා. අර මනුස්සයා දැක්කම මේ මනුස්සයාගේ මිනිහා මමනේ මැරුවේ. අර මේ දරුවත් එක්ක අසරණ වුණා මොනවා කරන්නද ඒ කාලේ ඇඟිලි මදි නිසා මේ මනුස්සයාගේ ඇඟිලි මං කැපුවා. අඟුලිමාල මහරහතන් වහන්සේ දන්නවා ඒක. හැබැයි ඒ द्वේෂේ අත්තරියා. මොකද්ද ඒ द्वේෂේ අත්තරියේ? ඒක තියෙන අයිති අත්තරියා. අද අපි මේ නාම රූප ටික අත්තරින්න මොනතරම් වෙසෙනවද? මේක මගේ නෙමෙයි අස මගේ නෙමෙයි අස මගේ නෙමෙයි යම් කිසි කෙනෙක් ඇවිල්ලා මම මේක කළේ නැහැ කිව්වම පොලිසියෙන් අරන් යන්නේ එයාව. ඇයි? ආන්න කලින් කවුද මේක ගත්තේ කියලා ආන්න කලින් කියනවා මම ඒක ගත්තේ නැහැ. එහෙනම් ඔයා තමයි ගත්තේ ඔයාව අරන් යනවා. ඇයි? එයාගේ අයිතිය තමයි කියන්නේ. එයා දන්නේ නැහැ. එහෙනම් ඇස මගේ නෙමෙයි කියලා කියන්නෙම ඇස මගේ කියන සංකල්පය තියෙනවා මට. ඇස පිළිබඳව අයිතියක් මට දැනෙනවා. ඇසට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා වාගේ මගේ සිත පිළිගන්නවා. ඒ නිසා මම වචන වලින් කියනවා ඒක මගේ නෙමෙයි. ඒක මගේ නෙමෙයි. දැන් අපි පාර්ලිමේන්තුව අපේ කියලා කියනවද කවදාරි? ඇයි? කිව්වම මිනිසිනා වෙනවා. පාර්ලිමේන්තුවට අයිතිකාරය නැහනේ. ඒක රජයේ දේපලක්. ඒක මේ රටේ තියෙන ප්‍රධානම මේ වස්තුවක් ඒක. ඒක කාටවත් අයිති නැහැ. ඒක පොදුයි. ආවල් ක්‍රීඩාංගණය මගේ. මම එහෙම කියනවා මිනිස් hina වෙනවා. ක්‍රීඩාංගණ රජය ඒක. මේ මනුස්සයට ඔළුව හොඳ නැහැ. ඇයි? ඒවා අපට අයිති නැහැ. ඒ නිසා අපි කියන්නේ මාපාරේ ඇතක්ම තුනක් මගේ. එහෙම කවුරු හරි ගිහිල්ලා පාරේ හිට ගත්තාම පොලිසිය මුකුත් කියන්නේ වැඳලා එන්න මාත්‍ය අපි ඔප්පුව ලියන්න තියෙනවා කියලා ඉමින්සර අරන් ගිහිල්ලා මේ මානසික රෝල්ට බාර දෙනවා. මුකුත් කරන්න ගන්න පව් ඒ මනුස්සයා. මාපාරේ ටිකන කියන මෙතනදලා ඇතක්ම තුනක් මගේ කියලා. එහෙම කියන්නේ නැහැ මිනිස්සු. ඇයි? ඒවා අපට අයිති නැති නිසා අයිති නැහැ කියලා අපි කියන්නේ. එහෙනම් අයිති නැහැ කියලා කියන්නේ ඇයි? අයිතිය තියෙන නිසා. බලන්න ඉර වෙච්ච තැන. අපි මේක මගේ නෙමෙයි මේක මගේ නෙමෙයි කියලා කියන කතන්දර ටික ඔක්කොම බලන්න. ඒ ඔක්කොම මගේ කතන්දර ටික තමයි කියන්නේ. අල්ලපු gedara මිනිස්සයා මගේ නෙමෙයි. මේ වැටෙන් එයාට හිඩම මගේ නෙමෙයි. මේම කියන්නේ ඇයි අපි දන්නවනේ ඒක මගේ නෙමෙයි කියලා ඒක කියන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔප්පුව තියෙන ඉඩමට කියනවා මේ ඉඩම මගේ නෙමෙයි. මේ ඉඩම මිනිස් ඔක්කොම දන එන මෙයාගේ තමයි ඉඩම. ඇයි? අනිත් එක ඉඩමක්වත් එහෙම කියන්නේ නැහනේ. එහෙනම් මේ අත්තරිනවා කියන එක නිරෝධ කරනවා කියන එක තුල මේ නිරෝධය පිළිබඳව සංකල්පය හරියට තේරිලා නැහැ. රාත් වෙන්න බලාපොරොත්තු වෙන සිතට මේක හරියට තේරිලා නැහැ, වැටහිලා නැහැ. මොකද්ද මේක තුල තියෙන සැබෑම අර්ථය කියලා බැලුවොත් මේ කියන සිළුවම නාම රූප මතක තියෙනවා. මේ ආයස්මතු මට බැන්නා මතක තියෙනවා. හැබැයි පලිගන්න ඇයි ඒ द्वේෂය අත්හැරියා. ඒ පලිගැනීමේ අයිතිය අත්හැරියා. ආයස්මතු දානේ වලඳුවල් සන්තෝෂයි. උන්වහන්සේ කල්පනා කරන අරුණාන්තේට මම බැන්නනේ. උන්වහන්සේ රවාගෙන ඉතින් මොකද දන්නේ ඊයේ උනේ උන්වහන්සේට. උන්වහන්සේට තේරිලා ඊයේ රෑ කමටන් වඩනකොට මේ ලෝකේ අත්හරින්න තියෙන ද්වේෂය නෙමෙයි. ද්වේෂය පිළිබඳ අයිතිය, ඒ අයිතිවාසිකම අත්හරින්න ඕනේ. බඩමුට්ටු නෙමෙයි අත්හරින්න ඕනේ. ඒකේ අයිතියයි අත්හරින්න ඕනේ. එහෙනම් Nirodhe කියලා කියන්නේ මොනවද? අපේ මතකේ තියෙන අපි හඳුරන, අපි දන්න සියලුම කෙලෙස් වල අයිතියයි හතරින්නේ. කෝ පලිගන්න එක පොඩ්ඩක් නිරෝධ කරලා පෙන්නන්නකෝ. එහෙම නිරෝධ කරපු කෙනෙක් ලෝකේ ඉන්නවා නම් මට ඒ උදාහරණෙ දෙන්නකෝ. ඒක මකන්න බෑ. එයා දන්නවා ඥාලා පලි ගන්න පුළුවන්, බැනලා පලි ගන්න පුළුවන්. ආන ප්‍රශ්න වලට උත්තර නොදී ආක බලා නිටාම එයාට කම්පාව දැනෙනවා, කලබල වෙනවා. ඒම පලි ගන්න පුළුවන්. අකමැති දේවල් කරාම පලි ගන්න පුළුවන්. කැමැති දේවල් නොකර හිටියාම පලි ගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම දන්නවනේ. හැබැයි පලි ගන්නවද ඒ කට්ටිය නෑ. පලි ගැනීමේ අයිතියත් ඇරලා. එනම් මේ කෙලෙස් නිරෝධ කරනවා කියලා කියන්නේ කෙලෙස් වලින් නිදහස් වෙනවා විමුක්තියටපත් වෙනවායි කියලා කියන්නේ මොකවත් කරලා නැහැ. ඒක පිළිබඳව තියෙනා වූ අයිතිය මුළුමනින් අත්හරිනවා. අයිතිය අත්හැරියේ නැති කට්ටිය යමක් අත්හැරලා අපරාධය අර පොළොස් ටිකමෙන් මොනවා කරන්න අර මිනිසුන්ට දීපු එකේ gedara තිබ්බනාද උයන්න තිබුණානේ. කෝ අත්හැරලා නැහනේ. අයිතිය අත්හැරලා නැහැ. හැබැයි පොළොස් ගෙඩියේ ඒගොල්ලෝ කාලා ඉවරයි. දැන් ඒක වැසිකිළිත් ගිහිල්ලා ඉවරයි. ඒත් අර අයිතිය තියෙන නිසා ඒගොල්ලෝ කම්පා වෙනවා. එහෙනම් මේ නාම රූප වල නෙමෙයි කම්පාව තියෙන්නේ අයිතියේ කම්පාව තියෙන්නේ. ගුවන් ඥානාවක් මේ මහමුදට වැටෙයි. ලක්ෂ 300ක් පාඩුයි. ලක්ෂ 300 පාඩු අපි නාවලා බලන්නකො ගුවන් ඥානාව කැඩලා නේද? පුදුම වැඩේ මගේ තවිකේ අරන් ගිල්ල රිලවෙන්. මුළු සේනාසනේ පුරා ඇවිදිනවා කම්පා වෙනවා. කම්මුලට අතක් තියන මුක්කුවක් දීලා කල්පනා කරන අපරාධේ තවිකේ නෑනේ. රුපියල් 250යි. ලක්ෂ 300ක ගුවන් යානා කරන ගණන් ගත්තේ නෑ. ඒකේ අයිතිය මට නෑ. තවිකෙට මුළු ආරණ්‍ය පුරාම කලබල වෙලා දුවන මිනිසුන්ටත් වෙන මොකද මේ ස්වාමීන් වහන්සේ මෙච්චර කලබල අයිතිය තියෙන එකේ කම්පණය මේ දැනෙන්නේ. එහෙනම් හැම කෙලෙසයක්ම අපිට කම්පාවක් ඇති කරන්නේ කෙලෙසේ නිසා නෙමෙයි. ඒ කෙලෙසේ පිළිබඳ අපට තියෙන අයිතිය නිසායි කම්පාව දැනෙන්නේ. මිනිස්සුයි පෙම්වතියත් එක්ක මේ පොඩ්ඩක් විරසකුණාම කම්පා වෙන්නේ. ඒ අයිතිය අත්හැරුණ නිසා. අනේ ටිකක් තරහා වුණා, විරසකුණා. දැන් මෙයා වෙන කාටද පෙම් බැඳෙයිද? බඳින්න අකමැති කියලා දර අයිතිය නැති වෙන. ඒ අයිතිය නැති වෙන එකට මේ කම්පා වෙන්නේ. වෙන මොකටවත් නෙමෙයි. වෙන මොකටවත් නෙමෙයි. එයා මෙතර කල සාක්කුවේ හිටියද? අතේ තියාගෙන හිටියද නැහැ. එයාගේ ගෙදර එයා ඉන්නවා. ෆෝන් එකෙන් කතා කරන ඉනා වෙනවා. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. දැන් අයිතියත් ඇරෙන්න යන්නේ. වෙන කෙනෙකුට අයිති වෙන්න යන්නේ. අර අයිති හයිම වෙන එක දරා ගන්න බැරුව මේ කම්පා වෙන්නේ, වහබොන්නේ, හොච්චියට පයින්නේ. එහෙනම් මේ ලෝකේ භාවනාවක් යම් කිසි කෙනෙක් වඩනවන නිරෝධයක් වඩනවන ඒ භාවනා යෝගියා මේ වැරදෙන තැනයි දකින්න ඕනේ. හරියන තැන කොහොමත් හරිනේ. ಗುಣ මොකටද අපි ගණන් කරන්නේ? අගුණ ගණන් කරන්න ඕනේ කොච්චර අගුණ තියනවද? අද දවසේ තුන් තැනක මට වැරදුනා නේ. මොකද්ද? අර මේ වැඩිටි ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නකොට මං ගිලන් පස් හදලා වැළඳුවා. උන්වහන්සේට වළඳනවාද කියලා ඇහුවෙත් නෑ, ගණන් ගත්තෙත් නෑ. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වචනයක්වත් කිව්වේ නෑ. උන්වහන්සේ පාඩුවේ බලාගෙන හිටියා. අනේ ඒක වැරදිනේ. ඒක මං කරපු ලොකු අඩුවක් නේ. හරි. ඒක මං අදා ගන්නවා. හැබැයි ඊයේ දාහනේ වළඳනකොට මගේ ළඟ තිබුණා කෙසල් කෙටි දෙකක් මං ඒක පූජා කළා. ඒක හොඳ දෙයක්. ඒක මෙනේ කරන්න. ඒක කොහොමද හොඳයිනේ. එහෙනම් අපි කුසලයට නෙමෙයි වටිනාකමක් දිය යුත්තේ අකුසලයට. ඇයි? අකුසලය අපට හදන්න ඕනේ. නිරෝධ කරන්න ඕනේ අකුසල කෙලෙස් නිසා ಗುಣ නෙමෙයි. ಗುಣ මොකටද නිරෝධ කරන්නේ? ಗುಣ වැඩෙන්න වැඩෙන්න නිවනට ලං වෙනවා නම් ඒක නිරෝධ කරන්න දෙයක් නැහැ. අගුණ වැඩෙන්න වැඩෙන්න නිවනෙන් ඈත් වෙනවා නම් නිරෝධයෙන් ඈත් වෙනවා නම් ඒක තමයි හදන්න ඕනේ. එනම් භාවනා යෝගියෙක් Nirodhe වඩනකොට එයා ඒ Nirodhe තුලින් කොච්චර කෙලෙස් නිරෝධ කරනවද? ඒ නිරෝධ වෙන ප්‍රතිශතයට අනුව එයාගේ සිත තැම්පත් වෙනවා, නිරෝධ වෙනවා, නිස්කලංක වෙනවා. ඒ ප්‍රතිශතයට අනුව අර පෑදිලි වතුර තුල යට ඔක්කොම පේනවා වාගේ. එයාට ගොඩාක් ධර්මකාරණා පේන්න ගන්නවා. ගොඩාක් ධර්මකාරණා එයා තුල ගවේෂණයට ලක් වෙනවා. එයා ගවේෂණය කරනවා. ඇත්ත. මේ ගසුත් සතර මා භූත මමත් සතර මා භූත දෙක අතර වෙනසක් නැහැ. ඇයි දන්න අර පාරමණසයට රවාගෙන ආවේ? ගා රැව්වද? වෙනසක් තියෙනවා. ඒක යට අහුවෙන්නේ නැහැ. එයා හිතනවා මමයි ගායි දෙකම එකන දෙකම සතර මා භූතනේ මාර වැඩේ නේද? පුදුම වැඩේ. දෙකම එකයි. දෙකම එක තමයි. ඇයි දන්නේ මෙයා ඔරෙන් කන්නේ? ඇයි දන්නේ මේ පරණ දේවල් කල්පනා කරලා කම්පා වෙන ගායෙම කල්පනා කරන්නේ නැහනේ. එහෙනම් මේ සතර මා භූත දෙකම එකයි කියලා ඉතුවට ගා නිවන් දකින්න මම නිවන් දකින්න එහෙනම් දෙක එක නෙමෙයිනේ. ගාට රාත් වෙන්න බෑ මට රාත් වෙන්න පුළුවන්. ගාට ආර්ය අෂ්ටාංගික මාර්ගේ තේරෙන්නේ නැහැ මට ආර්ය අෂ්ටාංගික මාර්ගේ තේරෙනවා. දෙකම එක නෙමෙයි. හේතුඵල ධාම මේ භාවනා යෝගයට බැරි වෙලාවත් ගවේෂණය වුණොත් මෙන්න මේ විදිහට දැනෙනවා යාට. හේතුව නිසා ඵලය නඩත් වෙනවා ඵලය නිසා හේතුව නඩත් වෙනවා මගේ ශ්‍රාවකයෙක් හිටියා මං ඉතින් ඈත ඉඳලා බලන් ඉන්නවා ඉතින් කිලෝමීටර් දුර ඉඳලා ඉතින් ඒක කල්පනා කරන මං බලන් ඉන්නවා හරි ශ්‍රේෂ්ඨයි හේතුව නිසා ඵලය හට ගන්නවා ඵලය නිසා හේතුව හට ගන්නවා දැන් මං බැලුවා පැයක් දෙකක් තුනක් අරියන්නේ මොනාරි කියන්න ඕනේ මම ඉතින් එළියට එනකොට දැනගත්තා මේ ගුරුවරයා එළියට එන්නේ නිකන් සාමාන්‍ය අර සිංහා එළියට එනවා වගේ ඉතින් කට්ටිය කලබල වෙනවා මොකද මේ මේ කතාව අවේලා වෙන්නේ ගියා මම යාට ළඟට ගියා. ආයිස්මතු හේතුව නිසා ඵලය හට ගන්නවා ඵලය නිසා හේතුව හට ගන්නවා ස්වාමිනිය ඔබ වහන්සේ මම දන්නවා හැබැයි දෙක නිසා ඔබ වහන්සේ නඩත්තු වෙන ඒක දන්නවද අනේ ස්වාමී ඒක තමයි හදන්න ඕනේ ඒක කියන්න තමයි ආවේ ඒක අවුන්නේ නැහැ එයාට අවුනේ මොකද්ද හේතුව නිසා ඵලය හට ගන්නවා ඵලය නිසා හේතුව ඒ දෙක නිසා තමයි මෙයා මේ ඉන්නේ මෙතන වාඩි වෙලා ඒකෙන් මෙයා නඩත්තු වෙනවා ඒක අවුන්නේ නැහැ ඒක කිව්වේ නැත්නම් අවුරුදු ගාණක් එක වඩනවා යා. කොහොමද වැරදිච්ච තැන? මේ වගේ වරදින තැන් අනන්තයි. ඒ නිසා Nirodhaය ගොඩාක් ඈත අපට. Nirodhaය කොච්චර ළඟද තියෙන්නේ? අතේ දුරේ නෑ. අතේ දුරෙන් කවුද කිව්වේ? එහෙනම් Tamanගේ කය ළඟ නෑ. Tamanම Nirodhaය. රාතන් වහන්සේ පිටින් එනවද? උඩින් බහිනවද? නෑ. යටින් මතුවෙන්නද නෑ. තමන්ම රහතන් වහන්සේ කෙලෙස් නිරෝධ කළාට පස්සේ කෙලෙස් ටික අස් කළාට පස්සේ තමන්ම රහතන් වහන්සේ. එතකොට ආයි අමුතෙන් එන්න කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් එන්නෙත් නැහැ. සෝවන් කෙනා කවුද? මම තමයි. කොහොමද? සම්මාදිට්ඨියට ආවම මම සෝවන් කෙනා. එහෙමද? එතකොට මේ ස්පර්ශවල වේදනාව ප්‍රත්‍යක්ෂ මම තමයි සකෘදාගාමි කෙනා. එහෙමද? එතකොට අනාගාමි කෙනා කවුද? ඒත් මම තමයි. කොහොමද? හැමදේම ධර්මයෙන් දකින්න පුළුවන් නම් හැම හිරියව්වක්ම හැම රූපයක්ම හැම වර්ණයක්ම හැම ශබ්දයක්ම හැම ගන්ධයක්ම ධර්මයෙන්ම දකින්න පුළුවන් හැමදේම ධර්මයෙන් පේනවනේ මමම අනාගාමි රාත් වෙන්නේ කවුද මමම තමයි වෙන කෙනෙක් එන්නේ මේ මම මේ වර්ණයේ තියෙන මේ සිවුරු පොරන මේ උස තියෙන මේ විදියට භාෂා දන්න මේ දැනුම ඉන්න මම තමයි රාතන් වහන්සේ කොහොමද දන්නේ කෙලෙස් නිරෝධ වුණාම මම තමයි එහෙනම් රාත්පලයේ Nirodhe කියන එක පේන දුරවත් අතේ දුරවත් නෙමෙයි. ඒක මමමයි. මම එතනට එන්නේ නැහැ. මම රාතන් වහන්සේ වඩම්මන්න හදන ඕම් වැරදිච්ච තැන. ඒක කොහොමද කිව්වම මූදේ මාළු තියාගෙන ගෙදර මිරිස් සම්බරනවා. එයා මොකද්ද කිව්වම තුන පහ හම්බරනවා කිරිමෝරට කියලා. බලනකොට අවු වෙන්නේ සාලයා. දැන් සාලයාට අර අරක හරියන්නේ නැහැ. මාළුවා අල්ලනකම් දන්නේ නැහැ. මොකද්ද ඒකට තුනපාඹරනවද, කාඹරනවද, මිරිස්සඹරනවද කියලා. අපි අර නැති රාතේකට චරිතය හදනවා. නැති රාතේකට. රාතන් වහන්සේනකොට බලන මේකයිට මේක ගැලපෙන්නේ නැහැ. ඇයි? අදලා තින වෙන එකක්. අපි රාතන් වහන්සේ බවටපත් වෙන්න අපි චරිතය හදන්නේ රාත් වෙනකොට චරිතය නිකන් හැදෙනවා. ගම් වතුර ගලනකොට ඒක ගලන පාරවල් හදාගෙන දෙන්නේ හදන්නේ. කවුද හදන්නේ? ගම් වතුර බැරි වෙලාවත් මේ ගමට આવොත් මේෙන් ඇතුල් වෙලා මෙතනින් පිටත් වෙලා ඉතුරු ටික වැවට ගිහිල්ලා එහෙම කවුරුර පාරවල් කපනවා නේ. ගම් වතුර එනකොට එයාට ඕන විදිහට යනවා. ගිහිල්ලා ඉවරුනම තමයි දන්නේ මේෙන් තමයි වැඩිපුර ගිහින් තියෙන. මේෙන් තමයි අඩුවෙන්. පස්සේ පාරවල් ඇදිලා නිකම්ම. නිරෝධ කරගෙන යනකොට තමන්ම මේ සිතම අරියත් සිත බවට පත් වෙනවා. ඒ අරියත් සිතට පෙර සංසාරයේ තිබිච්ච පුරුදු වලට අනුව ඒ අවබෝධයට අනුව චරිතයක් පීටනවා. ඒක තමයි ඒ රාතන් වහන්සේට ගැළපෙන චරිතය. වක්කඩෙන් පණි. පිණ්ඩ පාත යන ගම වළඳයි. උදකලාවෙන්දී අල්පේච්ච වෙයි. ප්‍රඥා අධික වෙයි. හිරිදි තියෙයි. සමට හිරිදි නැති වෙයි. හැබැයි ඔක්කොම ඒ රාතන් වහන්සේට පෙර සංසාරයේ පුරුදු වලට අනුව ලැබෙන එකක්. ඒක අපට වෙනස් කරන්න බෑ. ඒක උන්වහන්සේ වඩලා තියෙන ඇති. ඒ පාරමී පුරණ කාලේ වැඩිපුර වැඩිවේ මොනවද? ඒක තමයි වැඩිපුර තියෙන්නේ. අඩුවෙන් වැඩිවේ ඒක අඩුවෙන් තියෙනවා. වැඩිවේ නැත්තේ ඒක නෑ. ඒක නෑ. ඉරිදි වඩලා නෑ. ඒක නෑ. හරියට ප්‍රඥාපාර ආ ඒක හොඳටම තියෙනවා. වැඩිපුර වඩලා තියෙන හිරිදි ප්‍රඥාපාරමිතා අඩු. හැබැයි කල්පනාව අඩු බණ කියන බබයි. මේ ශාසනේ ගස්ගල් කන පිට පෙරලනවා. එච්චර හිරිදි. එහෙනම් රාජ් චරිතය අපට හදන්න බෑ. රාත් වෙනකොට ඒ චරිතය ඉබේ හැදෙනවා. දැන් අපි ගොඩාක් දුරට වෙන්නේ රාත් වෙන්න ඒකට අදාළ චරිතය හදනවා. මම සංවර වෙන්න. ඒක රතන් වහන්සේ සංවරයි. මම සාන්ත දාන්ත වෙන්නවා. ඒ රතන් වහන්සේ සාන්ත දාන්තයි. මම බොහොම බිමින් බලාගෙන එකත් පස්සකව මං යන්නේ. ඇයි රතන් වහන්සේම යන්නේ? වටපිට බලන්නේ මම. ඇයි රතන් වහන්සේ වටපිට බලන්නේ? එතකොට රාතන් වහන්සේගේ පිටිපස්සෙන් දෙන්නෙක් යන්න ඕනේ. අලි එනවා රාතන් වහන්සේ මේ පැත්තේ. ආ හරි. සර්පෙක් ඉන්නවා මේ. ඇයි පාර කියන උන්වහන්සේ වටපිට බලන්නේ නැහනේ. සංවරය උපරිම ගිහිල්ලා. මහා සාගරේ වාගේ සංවරය උන්වහන්සේ කිසිම දෙයක් බලන්නේ නැහැ. පිණ්ඩපාතේ දෙනවා ස්වාමීනි පොඩ්ඩක් ඉඳලා ඒක වළඳ ගත්තනම් හොඳයි. ආ ඇත්තද? ඇයි ඒක බලන්නෙත් නැහැ. රාතන් වහන්සේට කල්ැතුව චරිතය හදලා. ඒක එනකොට ඒ චරිතය හැදෙන්නේ. භාවනා යෝගියෙක් කෙලෙස් නිරෝධ කරනකොට ඒ නිරෝධ වෙන ප්‍රතිසතයට අනුව තමන්ගේ මනසේ වෙනස දකින්න ඕනේ. ආයතනවල වෙනස දකින්න ඕනේ. තමන්ගේ සිත මේ නාම රූප ගවේෂණය කරනකොට ඒ ගවේෂණය තුල තමන්ගේ දෝෂ දකින්න ඕනේ. අර දැක්කා වාගේ. හේතුව නිසා ඵලය හැදෙනවා. ඒ ඵලය ඵලය නිසා හේතුව හැදෙනවා. හේතුව නිසා ඵලය රැකෙනවා ඵලය නිසා හේතුව රැකෙනවා හැබැයි ඒ දෙකම නිසා මම නඩත් වෙනවනේ හේතුවෙන් ඵලයෙන් නඩත් වෙනවා ඵලයෙන් හේතුව නඩත් වෙනවා. හැබැයි මේ දෙක නිසා මම නඩත් වෙන එක කවදාවත් Tamanට අහුවෙන්නේ නැහැ. ගවේෂණය කරනකොටත් ඒ ගවේෂණය තුලත් අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. වැරදිච්ච තැන් තියෙනවා. අපේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ නැති තැන අනන්ත තියෙනවා. අපට අහුවෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. එක චිත්තක්ෂණයකට එක තප්පරයකට සිතුවිලි දහස් ගණන් ඉපදෙනවනම් අපි ගවේෂණය කරනකොට අපිට 20ක් 25කට වඩා අහුවෙන්නේ කොහේතර 900 ගාන. එහෙනම් අපට තේරෙනවට වඩා නොතේරෙන ප්‍රමාණය වැඩි කියලා යම්කිසි භාවනා යෝගයට 100 තුන ඕම් වතන හරියනවා. අර වැරදෙන තැන ටක් ගාලා හරියස්සනවා. හරියස්සන තැන මට තේරෙන ප්‍රමාණයට වඩා නොතේරෙන ප්‍රමාණය වැඩි කිව්වම තේරිච්ච එකට අයිතිය ලැබෙනවද? ලැබෙන්නෙම නැහැ. ඕන් අයිති අත්තරේ නැටේ. කෙලෙස් නිරෝධ කරන්න ওই විදිහට. මට මේ භාවනාව වඩෙන ප්‍රතිසතයට වඩා නොවැඩෙන ප්‍රතිසතේ වැඩි. ඇයි මම rahat වෙන්නෙම නැහනේ. අවබෝධය තුළ ඵලයක් තුළ සෑහඳ කාලයක් ඉන්නවා. මොකද හේතුව මේක වැඩෙන්නේ ඒ කියන්නේ මට මේ දැන් වැඩෙන ප්‍රතිසතයට වඩා නොවැඩෙන ප්‍රතිසතයක් තියෙන එක මට අහුවෙන්නේ ඒක පිළිගන්නවා. ඒ නිසා වැඩෙන ප්‍රතිසතයට මාන්නේ හැදෙන්නේ නැහැ. ඒ නිසාම අර ටික වැඩෙනවා. ඒකට අයිතිවාසිකම් කියන්නේ මගේ අවබෝධය මගේ ඵලයට වඩා ඊළඟ ඵලය ශ්‍රේෂ්ඨයි. ඒක ශ්‍රේෂ්ඨ නිසා මේකට වටිනාකමක් දෙන්න. ඒ නිසා මේක පිළිබඳව අයිතියක් පවතින්නේ ඒ අයිතිය පවතින්නේ නැති නිසා සෝතාපන්න ඵලය අත්හැරෙනවා. අයිතියක් නැත්නම් ඒක පවතින්නේ. ඒ නිසාම සකු르දාගම් වෙනවා. එයා මොකද කරන්නේ මට මේම ලෝකෙ පේනවා. මොකද්ද? හැම තැනම තියෙන ඉතින් කර්මයේ ක්‍රියාකාරීත්වය. විශ්වයේ එකම ක්‍රියාකාරීත්වය කියලා ඒක ඒක අල්ලාගෙන ඉන්නේ. ඒක අතාරින්නම නෑ. අර පොඩි ළමයි බෝනික් අතුරුල් කරගෙන නිදාගන්නේ. දත් මදින්න යනකොටත් අතේ තියාන දත් මදින්නේ. නිදා ගන්නකොටත් ළඟ, පාඩම් කරනකොටත් ළඟ, කෑම කනකොටත් ළඟ බෝනික් අතාරින්න. දැන් එහෙම එකක් නේ වෙලා තියෙන්නේ. අපේ අවබෝධය අපි අල්ලාගෙන ඉන්න තාක්කල් ඒකට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තියෙන තාක්කල් ඒක අත්හැරෙන්නේ නැහැ. ඒ අයිතිය අත්හැරෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට වඩා සකෘදාගාමි ඵලය ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨ ඵලය මට නැහැ. ඒකට සාපේක්ෂව මේක වටින්නේ නැහැ කියලා වටිනාකම අයින් කරුවොත් ඒ අයිතිය අයින් කරුවොත් සෝතාපන්න ඵලයේ අයිමි වෙනවා කියලා කියන පස්සට යන්න බෑ කියලා බුදුවර හැමෝම පොරොන්දු වෙනවනේ. එහෙනම් දැන් මේක අත්හැරුණාම පස්සට යන්න බෑ නම් කොහාටද යන්න ඕනේ? ඉස්සරහට යන්න ඕනේ යා. මේක වන් වේ එකක්. මෙතන නිරෝධ වුණොත් එයා ඊළඟ එකට යනවා. මෙතන අත්හැරුණොත් ඊළඟ එකට යනවා. මේක හයිමි වුණත් ඊළඟ එක ලැබෙනවා. මේ සරල දේ තේරුම් නෑනේ. තරප්පුවක් නගිනකොට භාවනා යෝගියෙක් නම් පළවෙනි පඩිය තියලා නගිනකොට මෙයා දන්නවා මේ කකුල තිබ්බා. මේක අයිති කරගත්තා. හැබැයි ඊළඟ පඩිය තියන්න නම් මේ අයිතිය අත්හරින්න ඕනේ. අත්හැරියම තමයි ඊළඟ පඩිය හම්බෙන්නේ. ඒ පඩිය අත්හැරියම ඊළඟ පඩිය හම්බෙනවා. ඕම අත්හැරියම උඩට යනවා. ඊට පස්සේ පඩි නෑ යාට. යන්න දියාවකුත් නෑ. මේ වගේ පඩි හතරක් නේ අපිට යන්න තින්නේ. සෝවන් සකෝදාගාමි අනාගාමි හරියට. අපි මොකද කරන්නේ? පාපු වර්ගයේ ගයක් ගාලා පදිංචිලා ඉන්නවා. පාපු වරෙන් උඩට යන්නේ ඇයි? ඒක අයිති අපට. කට්ටිය නගින්න ඕනද බෑලෙඩ දෙනවා. බයින්න ඕනද බෑලෙඩ දෙනවා. හැබැයි එතනින් උඩට යන්නේ නැහැ. ඩ්‍රයිවර් සීට් එක දුන්නත් අපි අතුලට යන්නේ ඇයි? පාපුවරු අපේ. ඒ අයිතිය අතරින්නේ. ඒ අවබෝධයේ අයිතිය අතරින්නේ. මට අවබෝධ වෙච්ච ප්‍රතිසතයට සාපේක්ෂව අවබෝධ නොවෙච්ච ප්‍රතිසතය ඇක්ටේරියා වනය වාගේ මහා සාගරය වාගේ මේ විශ්වය වාගේ මේ විශ්වයේ තරම් දේවල් මට අවබෝධ වෙලා නැහැ මට අවබෝධ වෙලා තින්නේ මේ ගාත් මේ කුටියක් දෙකම එකයි සතරමා භූත එච්චරයි මට අවබෝධ වෙලා තියෙන්නේ ඒ නිසා ඒ අවබෝධයට මං අයිතිවාසිකම් කියන්නේ ඇයි අනවබෝධයේ තියෙන එක ඒකට සීමාවක් නැහැ මේකට අයිතිය කියන්නේ නැත්නම් මේක අතහැරෙනවා. අතහැරුණාම තවත් එකක අයිතිය ලැබෙනවා අපට. සාකාර කළමනාකාර කියන තනතුර අත්හැරුණොත් ඒ අයිතිය අත්හැරුණොත් එයාට මොනවද හම්බෙන්නේ? කළමනාකාර. කළමනාකාර තනතුර අත්හැරුණොත් සාමාන්‍ය අධිකාරී සාමාන්‍ය අධිකාරී තනතුර ඒ අයිතිය අත්හැරුණොත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ඕම් එකක් අත්හැරෙනකොට ඊළඟ එක ලැබෙන ඇති. එහෙනම් Nirodhe කියලා කියන්නේ අයිති අත්හරින එකක්. ඒ අයිතිය තුල පවතින බැඳීම අත්හරින එකක්. අපි හැමතැනම මේ කෙලස් නිරෝධ කරනවා. ඒක ඒක හොඳ හොඳ කතාවක් ඒක. කෙලස් නිරෝධ කරන කතාව. කෙලස් නිරෝධ මොකද්ද? සරප්පු දෙක දුන්නනේ. කාට දුන්නේ? අසවල ආම්බුරන්න ලෙදර් දෙක මම දුන්නනේ උන්වන්සේට. කවදද දන්නේ දුන්නේ? ගිය අවුරුද්දේ මාර වැඩ. එතකොට ඔබ වහන්සේ තාම මේක දීලා නැහනේ. අයිති අත්හැරලා නැහැ. අයිති අත්හැරෙච්ච නැති නිසා උන්වහන්සේ තාම අර ඔළුවේ තියාගෙන ඉන්න. සෙරප්පු දෙක තාම ඔළුවේ තියෙන්නේ. අරුණාංශය දාලා පරණ වෙලා කැඩිලා විසි කරලා. හම් අන් නිසා වැස්සට තෙමලා පොඩි කුයිලක් ආපු නිසා බල්ලත් දෙක කාලා. බල්ලත් වැසිකිලි කරලා. ඒත් අර ගිය අවුරුදු 80 ලාම්රන්න සෙරප්පු දෙකක් දුන්නයි කියලා ඔළුවේ තියාගෙන ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අත්තරිච්ච නැති එක නෙමෙයි. අයිතිය අත්තරුන්නේ නැහැ. සරපුව ගියා. නමුත් අයිතිය ගියේ නැහැ. ඒ නිසා තමයි ගොඩාක් දේවල් නිරෝධ වෙන්නේ නැත්තේ. ගොඩාක් දේවල් නිරෝධ කරගන්න බැරි මොකද කියලා ඇහුවාම අපි ඒ භාණ්ඩය අත්තරියත් අයිතිය අත්තරින්නේ සමහරලාට අපි සිත ඇතුළට හොඳට ගිහිල්ලා අර කුටියක් ඇතුළට ගිහිල්ලා අවුස්සලා බලනකොට අමතක වෙච්ච දේවල් අංගපු දේවල් අවු වෙන්නේ ඒ වගේ තැන් තියෙනවා. ගිහිල්ලා බලනකොට මේ කවදරේ අම්මා බලන්න යන්න ඕනේ. මේ අම්මා මේ සතුටු වෙනවා මම මම පැවිදි වෙලා ඉන්න එක දැක්කාම. එහෙමද? ඒ කියන්නේ අම්මා අත්හැරලා ආවට පැවිදිකමේ අවුරුද්දක් දෙකක් ගියාට තාම අම්මගේ අයිතිය අත්හැරිලාද? නෑනේ. අම්මගේ අයිතියක් අත්හැරලා නෑනේ. එතකොට අපි මේ අම්මගේ අයිතිය අත්හැරුම් නැත්තම් ඇත්තටම අම්මා අතහැරියද? නෑ. සමහරලාට අපිට හිතෙනවා මේ අපි ඔක්කොම ටික ගිහිල්ලා වටේ ඉඳගත්තාම මුණුබුරත් මාන වෙලා ලොකු පුතාත් මාන වෙලා සහන් පුරුෂයාත් මාන වෙලා ආ මල්ලිත් මාන වෙලා මාර වෙඩි අයියාගේ පුතාත් මාන වෙලා මාර වෙඩි පවුලේ ඔක්කොම මාන වෙලා එහෙම දර්ශනයක් අම්මට පුනා අම්මට මාර සන්තෝෂයක් අපේ පවුලේ 14 දෙනෙක් මාන වෙලා ආම්ද්‍රවල 14ක්. ඒ ප්‍රීතිය අම්මට දෙන්න ඕනේ. ඒ දීන ප්‍රීතිය තුළින් අම්මගේ ඇස්වල සතුටු කඳුළු පිරීලා ඒව සතුටේ දරා ගන්න බෑ. ඒකෙන් පොඩි චූන් එකක් ගන්නවා. කොහොමද ඒ ඒ ඒ ඒ මාර්ගේ වඩන භාවනා යෝගිය. ඒ කියන්නේ අත්තරින්නේ නැහැ. අල්ලගන්න අලුත් අලුත් ක්‍රම හොයනවා. අර සයිකල් හදන මිනිස්සයා කාලයක් යනකොට මේ හැන්ඩල් එක මේම හදනවා. එතකොට මිනිස්සු හෝම යනවා. කාලයක් යනකොට ඕම නැවුවා මිනිස්සු ඔක්කොම හෝම යනවා. ඒක තුලින් අර මනුස්සයා චූන් එක ගන්න බලන්න ඕ මිනිස්සු ඔක්කොම නිකන් හඹරලා යවන්නේ පාරේ. කාලයක් කරනකොට ඔහොම නවන. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම ඔහොම යන්නේ. තරු ගණන් කර කර. ඇයි ඒ මනුස්සයාට කාලෙන් කාලෙට එක එක ඒවා හිතෙනවා. ඒ එහෙම හඹරනවා අර ඇන්ඩල් එකේට මෙන්න. මිනිස්සුත් හැඹරිලා පදින්නේ ඒක. මිනිසුන්ට තේරෙන්නේ අර මනුස්සයා නිකන් තියෙන යකඩ වලින් අපිව හඹරනවා කියලා. මිනිසුන්ට ඒක තේරෙන්නේ ඒ වගේ තපස්වරු අලුත් අලුත් කෙලෙස් හදනවා. අලුත් අලුත් අයිතිවාසිකම් හදනවා. එයාට අර කලකිරෙනකොට උදකලාව තිනකොට එයා වින්දනය ලබන්න. විඳින්ද විඳවන්න ක්‍රම හදනවා. කොහොමද මාර්ගේ වැරදෙන තැන? විඳින්න ක්‍රම හදනවා පස්සේ විඳවන්න ක්‍රමයක් හදා ගන්නවා. මේ ඔක්කොම වැරදෙන තැන. ඇයි මම රාත්තුන් නැත්තේ? ඕන නිසා තමයි රාත්තුන් නැත්තේ. තාපසෙක් පීඩන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව නිරෝධ කරන්න ඕන දේවල්. අයිතිය අත්තරුනාම සියලු දේවල් නිරෝධ වෙන දේවල් එයා විඳින්න ක්‍රමයක් හදනවා. ඒක තුලින් ලස්සනට විඳිනවා. එයා කාටවත් එක අඟවන්නේ ලස්සනට විඳිනවා ඒක තුලින්. ඒක විඳිනවා. ඒ විඳීම තුලින් විඳොත් හේතුව එනම් ඵලය විඳවනවා පස්සේ. අත්තර ගන්න බෑ. දැන් කල්පනා යන ඕගාල. මාර ප්‍රශ්නනේ. පුදුම වැඩි අර ප්‍රශ්නේ ඒක තාම විසඳ. ඔහොම කල්පනා කරා තිස්සේ. ඉතින් රාත්‍රිස්සේ වාඩි වෙලා කල්පනා කරන්න මොකටද මානෝනේ? ඒක gedara තියලා කරන්න තිබුණානේ. එහෙනම් මානකමේ මොනවද කරන්නේ? කල්පනා කරන එක නෙමෙයි. කෙලෙස් නිරෝධ කරන එක. කොහොමද නිරෝධ කරන්නේ? අත්තරලා විසි කරලා ගිනි තියලා කාට හරි පූජා කරලා නෑ නෑ. අයිති අත්තරියා මතී. සුද්ධෝතන රජුගේ රජකම අත්තරියද නෑ. මාලිගාව අත්තරිය නෑ. අයිති අත්තරිය රාත් උනා. භාග්‍යතුන් වහන්සේ සංසාර ගොඩාක් තැන්වලදී ගොඩාක් ජාතක කතාවලදී උන්වහන්සේ අයිතිය තමයි අත්තරින්නේ. වෙස්සන්තර ජාතකයේදී ඒ දේවිය දුන්නා, දරුව දෙන්නා, සුදු ඇතා දුන්නා නෑ. ඒ හැම දෙය තුළම අයිතියක් ඇරියා. අපිට අයිතියක් තරප කතාව පේන්නේ ඒක ආධ්‍යාත්මිකයි. ඒක ලෝකෝත්තර ඒක පේන්නේ අපට පේන්නේ භාර්යාව දුන්නා. හරි මමත් භාර්යාව දීලා නේ ආවේ. මම අත්හැරියනේ භාර්යාව මානවනකොට හරි. එතකොට මේ වෙස්සන්තර ජාතකයේ මේ සුදු අතා සුදු අතා නැහැ. පොමනේරින් බල්ලෝ දෙන්න දුන්නා. අයි මට ඇත්තු නැහැ. හරි බල්ලෝ දෙන්න දුන හරි ඒකට හරි බල්ල කොහම සතුනේ හරි ඒකත් හරි එතකොට වෙස්සන්තර ජාතික මාලිගාව නෑ පර්චස් දෙකේගේ හරිනේ මට තියෙන මාලිගාව තියෙක දුන්නන හරි මූ ඉදිර බලනකොට දැන් මෙයා වෙස්සන්තර ජාතකේ බෝධිසත්වයක් ඇයි අරකට සාපේක්ෂව ඔක්කොම දීලා මේ ලයිස්තුව නඩත්තු කරන්නේ කවුද දන්නේ වෙස්සන්තර ජාතකයේ බෝධිසත්වය කවදා ලයිස්තුවක් කිව්වේ නෑනේ ඒතර මේ වෙස්සන්තර ජාතකයේ බෝධිසත්වය පච්ච කොටාගෙන ඉන්නවනේ කතන්දර ටික ඒ කියන්නේ අර බෝධිසත්වයා දුන්නේ මොනවද කියන එකවත් මේ බෝධිසත්වයා දන්න දුර්වල බෝධිසත්වෙයි. මානසික ලෙඩෙක් මේ බෝධිසත්වයා. ඒ බෝධිසත්වයා හැමදේම භෞතික දුන්නා විතරක් නෙමෙයි මනසින් අයිතිය අත්හැරියා. සුදු හැතා මීට පස්සේ මට එපා. දේවිය මීට පස්සේ මට එපා අයිතිය අත්හැරලායි දුන්නේ. මම හැමදේම දුන්නා අයිතිය අත්හැරියේ නෑ. එහෙනම් වෙස්සන්තර ජාතකයේ බෝධිසත්වයාගේ තැනට මාව ළඟවත් යන්න බෑ. කෙලෙස් නිරෝධ කරනවා කියන්නේ අයිති අත්හැරිනවා කියන්නේ උනෝක. මේක තමයි බුදුන් වැඩිය මග. තථාගතයන් වහන්සේ පාරමී පිරපු මග. සියලු අරියතුන් වහන්සේලා තමන්ගේ රාත් බෝධියට අදාළ පාරමී පුරලා නිරෝධ සමාපත්තියෙන් පිරිණිවන් පාපු මග මේක. පිරිණිවන් මග එහෙනම් දැන් අපට තේරෙනවා අපි වඩන කමඨාන තුල අපට අරියන තැනට වඩා වැරදෙන තැන්නේ වැඩිපුර තියෙන්නේ. තේරෙනවට වඩා නොතේරෙන ඒවානේ වැඩිපුර තියෙන්නේ. අවබෝධ වෙනවට වඩා අවබෝධ නොවන ඒවානේ වැඩිපුර තියෙන්නේ. දහසක් මණ්ඩල සම්මාදිට්ඨිය කිව්වම දහසම අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නවද ලෝකේ නෑ. තථාගතයන් වහන්සේට විතරයි ඒක අවබෝධ වෙන්නේ. ඇයි ලෝක සත්‍යයට ඒ ආයත ගැළපෙන සම්මාදිටි දේශනා කරන්න ඕන නිසා උන්වහන්සේට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. අපට කීයක්වත් එකයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මට මේ ප්‍රථම උපාධි දෙකක් තියෙනවානේ BA තියෙනවා BSc තියෙනවා. දෙකක් තියෙනවා බැචලෝ. අපිට කියලා කියන්න පුළුවන් සෝතාපන්න මට තුනක් තියෙනවානේ. සකු르දාගාමි දෙකක් තියෙනවා. මිනිස්සු කලන්ත මේ මොකද මේ අලුත් කතාවක්. ශාසනය කවදාවත් නැහැ. සෝතාපන්න ඵල තුනයි සකු르දාගාමි දෙකයි. අනාගාමි ඵල හතරයි සකු르දාගාමි 2යි සෝතාපන්න 6යි. පුදුම වැඩෙන්. දැන් මිනිසුන්ට මේක ලොකු ප්‍රශ්නයක්. මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්. එහෙම ලෝකේ කිසිම කෙනෙකුට පිටින්නේ එකම එක නිවැරදි දැක්මක්. ඒ දැක්මේ අවබෝධය දියුණු වෙනකොට ඒකම සකු르දාගාමි. ඒක ලෝකේ විශ්ව ධර්මතාවයට සම වෙනකොට ධම්මානුපස්සනාවේ අනාගාමි. ඒ ලෝකයට සමවැදිලා ඒක තුළ Taman නිරෝධ වුණාම එයා අරියත්. එකම සම්මාදිට්ඨිය එයා තුළ ඵල හතරක් අවබෝධ හතරක් බවට පත් වෙනවා. තේරෙන ප්‍රතිසත හතරක්. එයා තුළ පැවැත්ම නිරෝධ වෙන ක්‍රම හතරක්. මේක තේරුන්නේ අපට. අපට තේරෙන්න ඕන දේ තේරිලා නැහැ. අර නොතේරෙන්න ඕන දේ හොඳට තේරිලා තිනවා. හොඳට තේරිලා තිනවා. එහෙනම් අපි කමඨාන් වඩනකොට භාවනා යෝගින්ට වැරදෙන තැන් අපි සාකච්ඡා කරන්නට ඕනේ. වැරදෙන තැන් තේරුම් ගන්න. වඩපු කෙනෙක්ගෙන් ආගන්න. ඔබ වහන්සේ මේක වැඩුවද? ඔබ වහන්සේට තියෙන අවබෝධය මට පොඩ්ඩක් කියන්නකෝ මට කොතනද වැරදිලා තියෙන්නේ? නියතමානී වෙනවා. එයා අත් අවුරුදු රාතෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. 12 අවුරුදු සාමාන්‍ය කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට වයස වැඩි උපසම්පදා ප්‍රශ්නයක් නැහැ. ගිල බගෑපත්ල ඔබ වහන්සේ වඩපු එකෙන් මේ කියන්නකෝ මට කොතනද බගෑපත්ල ආගන්නවා අපි. වඩපු අයගේ දැනුමෙන් ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපි උදව්වක් ඉල්ල ගන්නවා. අපි යාචකයෝ. පිණ්ඩපාත යනවා ධර්ම පිණ්ඩපාතේ. ස්වාමීනි මං ධර්ම පිණ්ඩපාතේ ආවේ මොනවද ඕනේ? මට මේක මේ වඩා ගන්න බෑ මට පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා මට පිණ්ඩපාතයක් දෙන්න. උන්වහන්සේ පිණ්ඩපාතේ පූජා කරනවා. මම මේම වඩනකොට මට මේම වුණා මම මේම කළා. එතකොට ඒක හරි ගියා. දානයක් දුන්නානේ දැන්. ඇයි අපි දාන විතරක් ඔදි ව්‍යංජන විතරක් පිණ්ඩපාත යන්නේ ධර්ම පිණ්ඩපාත යන්නේ නැහනේ. ಗುಣධර්ම පිණ්ඩපාතයක් නැහනේ. විනය පිණ්ඩපාතයක් නැහනේ. සීල පිණ්ඩපාතයක් නැහනේ. නිවැරදි දැක්ම පිණ්ඩපාතයක් නැහනේ. ඒව අපි ගිහිල්ලා ගන්න එපාය. යාචකයෝ අපි. හොඳ ප්‍රියමනාප වචන පිණ්ඩපාතයක් නැහනේ. ස්වාමිනේ මේ කොහොමද දන්නේ මේ වගේ අවස්ථාවක මෙන්න මේ කාරණාව කොහොමද ලස්සනට කියන්නේ? ඒතකොට උනාස කියන මෙන්න මේ විදිහට වචන අසරන. ඒක ඉල්ලා ගන්නවා. නැති කෙනෙක් තියෙන කෙනකින් ඉල්ලගත්තට වරදක් නෙමෙයි. ඒක වරදක් කියලා කිසිම බුදුවරෙක් දේශනා කළා නෑ. නැති නිසා ඉල්ල ගන්නවා. කමටන් වඩන්න බෑ තේරෙන්නේ නෑ. ඒ නිසා දන්න කෙනකින් තියෙන කෙනකින් ඉල්ල ගන්නවා අපි. යාචකයෝ. අපි පින්ඩපාත යනවා. අපේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරන්න ඕනේ. ඒ නිවැරදි කරන්න දක්ෂ වෙන්න ඕනේ. නිරෝධය කියන එකට ගොඩාක් අර්ථ තියෙනවා. නමුත් අපිට රාත් වෙන්න මේ අර්ථය ඇති. යමක් නිරෝධ කරනවායි කියලා ඒක විසිකරාම පූජා කළාම කාටද අඬගාලා මේක අරන් යන්න කියලා දුන්නාම ඒම නිරෝධ වෙන්නේ නැහැ. ඒම නිරෝධ වෙනවනම් මේ වෙනකොට රාතන් වහන්සේලා අමතනම ඉන්නවා. අයිති අත්හැරෙන්න ඕනේ. අයිති අත්හැරුණාම දෙන්න දෙයක් නැහැ. එතන තිබුණත් වැඩක් නැහැ. ඒක ඒක නිරෝධ වෙලා ඉවරයි. පැහැදිලිද ආයිත්මතුන්? වැරදිච්ච තැන් අඩුපාඩු ඔබ වහන්සේට සැකයක් පහළ වුණා යම්කිසි අවබෝධයක් ඇති වුණා කියලා. එහෙමද නැද්ද? ඒක අවබෝධයක් තමයි. ඒක ගවේෂණයක් තුලින් Tamanට මේ නාම රූප විශ්ව ධර්මතාවයෙන් තේරුණා. ඒක අවබෝධයක් තමයි. හැබැයි අවබෝධය බොහොම සතුටුදායකයි. හේතුව ඊළඟ පියවර වඩන්න. සම්මාව ප්‍රත්‍යක්ෂ කරන්න. ආර්ය જાතියේ ඉපදෙන්න. මේ අවබෝධය ගොඩාක් වටිනවා. වැරදෙන කෙනාටලු හරියන්නේ. ඇයි? අරියන්නේ ඇයි? එයාට වැරදෙන්නේ ඇයි? කලින් වැරදිච්ච නිසා, වැරදෙන තන් එයා නිවැරදි කරපු නිසා එයාට අරියනවා. දැන් මේ දේශනා කරපු ටික, මේ අනුශාසනාව එක්කමනේ කරලා බලන්න ඒක එනවද කියලා ඒක බලය අඩු වෙනවා. තේරෙන ප්‍රමාණයට වඩා නොතේරෙන ප්‍රමාණය වැඩි නම්. ඒතකොට තේරෙන ප්‍රමාණයට නෙමෙයි අපි සතුටු වෙන්න ඕනේ. නොතේරෙන ප්‍රමාණයට දුක් වෙන්න ඕනේ. එතන නැහනේ අපි. දැන් වැඩිපුර තියෙන ප්‍රතිසතේටනේ අපි සතුට වෙන්න ඕනේ. එහෙනම් වැඩිපුර තියෙන්නේ නොතේරෙන ටික අඩුවෙන් තියෙන්නේ තේරෙන ටික. එතකොට අපිට තියෙන්නේ දුක් වෙන ප්‍රතිසතේ වැඩිද සතුට වෙන ප්‍රතිසතේ වැඩිද දුක් වෙන ප්‍රතිසතේ වැඩි. එතකොට කොහොමද අපි සතුට වෙන්නේ? රාතන් වහන්සේට අවබෝධය පිළිබඳ සතුටක් තියනවද? නැහැ. රාතන් වහන්සේට ප්‍රඥාව පිළිබඳව ආඩම්බරයක් තියනවද? නැහැ. රාතන් වහන්සේට මේ නාම රූප ධර්මතාවය පිළිබඳ සන්තෝෂ වෙන්න හේතුවක් තියනවද? නෑ හේතු නිරෝධ වෙලා. හේතුඵල ධර්ම නිදාස් වෙලා. එහෙනම් අද දැන් අපිට මේ ලෝකයේ සෑම නාම රූපයක් තුළම හැම ධර්මතාවයක් තුළින්ම යම් කිසි ධර්මයක් මෙනෙහි වෙනවා නම් ඒක මෙනෙහි කරනවා නම් එහෙම හැමදේම ස්පර්ශ වෙනවා නම් ඒ කියන්නේ ඒකින තැනට තාම ගිහිල්ලා නැහැ. රාතන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේගේ නාම රූප තියනවාද කියලා ඇහුවාම ඉතින් ඔයා කියන නිසා තියෙනවා. කොයිද තියෙන්නේ? ආ ඒ එහෙනම් සැකයක් නෑ. එහෙනම් නෑ නාම රූප. උන්වහන්සේලා බලන පුදුම කතාවක් නේ මේ කතාව. නාම රූප තියනවාද කියලා අහුවාම ඔව් තියෙනවා. ඇයි තියනවාද කියලා ආන්නේ ඉතින් ඔයාට සැකයිනේ. එහෙනම් තියෙනවා. කොයිද තියෙන්නේ? එහෙනම් ඔබ වහන්සේට සැකයි. එහෙනම් නෑ නාම රූප. තව මොනවාද යවා මට මහන්සි මට සැතපෙන්න ඕන කියලා උන්වහන්සේ සැතපුණා. උත්තර දෙන්නේ නැහැ ඊළඟ එකට. ඇයි එහෙම අදහසක් නැහැ. අපෙන් නාම රූප ඇව්වාම අපි කියනවා මේ පඨවි ධාතුව ඒ මනස බලන මං නාම රූප ඇව්ව පඨවියෙන් පටන් ගත්තේ නම් මේක ලබන සතිය ඉවර වෙන එකක්. මේක සතියක කෝස් එකක්. එතකොට ආපෝ ධාතුවෙන් පටන් අරන් කියලා එකක් ගන්නකොට අර මනුස්සයා දැනගන අපරාධය ඇඟලට බත් වියාගෙන ඉන්න තිබුණා. දවස් 3කට යන්න හම්බෙන්නේ නැහැ. උත්තරේ එච්චර ලොකුයි. එහෙනම් අපි මේ නාම රූපත් එක්ක ගැටෙනවා. ගවේෂණය කරනවා. ගවේෂණය කරන නිසා අපේ දැනුම වැඩි වෙනවා. දැනුම කියලා කියන්නෙම හේතු හදනවා අපි. මොනවටද? ඉපදෙන්න. ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ නිවීමයි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ දැනුම නෙමෙයි. ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ වුණා. අවබෝධය ප්‍රත්‍යක්ෂ වුණා නෑ. නිවීමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අවබෝධය ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ අවබෝධය කියන සම්පත එයාගේ account එකට බැර වුණා කියන එකනේ. දැනුම ප්‍රත්‍යක්ෂ වුණා. දැනුම ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ එයා ඉගෙන ගත්ත දේ, ආගත්ත දේ, දැනගත්ත දේ එයාට සම්පතක් වශයෙන් සම්පත් කළා. දැන් ඒව අස්කරන්න එපා නිවන් දකින්න. එහෙනම් ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මොකද්ද? එයා යම්කිසි නිරෝධයකටපත් වෙනවා. පටවි ධාතුව තුල දකින අවබෝධය තුලින් එයා නිරෝධයටපත් වෙන. ඒ නිවීම ප්‍රත්‍යක්ෂ වෙනවා. නැවත ඒකින නාම රූප වලට යවෙන්නේ නැහැ. ස්පර්ශය තුළින් යම්කිසි අවබෝධයකටපත් වෙනවා. ඒ අවබෝධය ඒ ස්පර්ශය තුළින් හටගන්නා ධර්මතාවය තුළින් එයාගේ අවබෝධය නිවීමටපත් වෙනවා. ඒ නිවීම ප්‍රත්‍යක්ෂ වෙනවා. නැවත ස්පර්ශ වලට අවු වෙන්නේ සකු르දාගාමි. හැම දෙයක්ම හැම ක්‍රියාවක්ම ධර්මයෙන් දකිනවා. ඒ ධර්මයෙන් දකින නිසා ඇලීමක් ගැටීමක් ද්වේෂයක් පටිගයක් මොකවත් නැහැ. පුදුමාකාර නිවීමක්. අන්න ඒ නිවීම ප්‍රත්‍යක්ෂ කරනවා. කිසිම ධර්මතාවයකට කම්පා වෙන්නේ නැහැ. පාඩු ආගෙන එනවා. මේ ලෝකේ කිසිම නාම රූපයක් නැහැ. ඒ තාගෙන ඉන්නවා. මේ ලෝකේ අමතනම තියෙන නාම රූප ඒ තාගෙන ඉන්නවා. ඒ තාගෙන. ඇයි කිසිම දෙයකට කම්පා වෙන්නේ රාතන් වහන්සේට සාපේක්ෂව නාම රූප නැහැ. ලෞකිකනට සාපේක්ෂව නාම දෙකම කතන්දර දෙකම ඇත්ත. සියලු සංස්කාර දුකයි. ඇත්ත කතාව. නිවන් දකින්න කෙනාට දුක තියෙනවා. සියලු සංස්කාර සැපයි. කාම ලෝකේ ඉන්න කෙනාට දුක තේරෙන්නේ නැහැ නං හරි හරි ලෞකික කෙනාට කොහොම සපයි ඒක තවත් හරි ඇයි කම්පා වෙන්නේ ලෝකේ සියලු ධර්මතාවයන් තුල ඒ නිවීම දැකපු කෙනා ඒ ධර්මතාවන් ප්‍රත්‍යක්ෂ කළාම එයා තුල අටගන්න නිවීම එයා ප්‍රත්‍යක්ෂ කළා. ඒක බවට පත් වෙනවා. කිසිම ධර්මතාවයකට කම්පා නැහැ ආගෙන ඉන්නවා. මේ ලෝකේ හැමතැනම තියෙන පරම සත්‍යය ඇත්ත. මාර්ගයේ යන කට්ටිය ඒක දන්නවා. මේ ලෝකේ හැමතැනම තියෙන බොරුව. පුතුජන මනුස්සය ඕක තමයි කියන්නේ. හැමදාම ඕක කියනවා. ඇත්ත. ඒක ඇත්ත. කම්පා වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. එයා අනාගාමි කෙනා. රාතන් වහන්සේ බණ අහන්නෙත් නැහැ. රාතන් වහන්සේට බණ හැෙන්නෙත් නැහැ. රාතන් වහන්සේ භාවනා කරන්නෙත් නැහැ. කිරුවට භාවනාව කෙරෙන්නෙත් නැහැ. නිරෝධයි. බලන්නේ මානසිකත්ව වල කොච්චර වෙනසක් තියෙනවද කියලා. බන අහන්න ඇයි බන හෙන්න? භාවනා කරන්න ඇයි භාවනා කෙරෙන්න? උන්වහන්සේට කිසිම මොහතක පැවැත්මක් නැහැ. මේ කියන මාර්ගය මේ කියන කමඨාන තමයි වැඩි යුත්තේ. ඒ කියන මාර්ගය තුල වැරද්දක් මම දකින්නේ නැහැ. හැබැයි මේ මාර්ගය තුල ප්‍රමාදයක් මම දකිනවා. ඒ වඩන ක්‍රමවේදය තුළ තමන්ගේ දුර්වලකම් අඩුපාඩු තේරිලා ඒක වැඩෙනවා. ඒකට සෑහෙන කාලයක් යනවා. ඒ අඩුපාඩු නිවැරදි කෙරුවොත් ඒ දුර්වලකම් ඒ අනවබෝධයන අවබෝධයටපත් කරලා ඒක අරිගැස්සුවොත් බොහොම අත ළඟයි අපේ Nirodhe ඉක්මනට වැඩෙනවා වේගය වැඩි වැඩෙන ප්‍රතිශතය වැඩි ඒ ටික අදා ගන්න නිවැරදි වෙන්නේ හිත උදේ නිරෝධයටපත් වෙන්න පුළුවන් නම් ගොඩාක් ශ්‍රේෂ්ඨයි. වෙන මොකුත් ප්‍රශ්න ගැටලු තියෙනවද? දවෙන සාකච්ඡාව අවසන් කරමු. ත්‍රිවන් සරණයි.